සුභ සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제ත වනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ තේන කෝපන සමයේන සුභෝ මානවෝ තෝදෙය්‍ය පුත්තෝ සාවත්තියං පටිවසති අඤ්‍යතරස්ස ගහපතිස්ස නිවේශනේ කේනචිදේව කරණීයේන අතකෝ සුභෝ මානවෝත්තෝ දෙය්‍ය පුත්තෝ යස්ස ගහපතිස්ස නිවේශනේ පටිවසති සංඝාපතින් නේතද හෝච සොතං මේ සංඝාපතේ අවිචිත්තා ශාවත්තේ අරහන්තේ හේතේ කන්නෝ ඛජ්ජ සමනං වා බ්‍රාහ්මනං වා පෛරුපාසෙය්‍යාමාති අයං භන්තේ භගවා ශාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ සංබන්තේ භගවන්තං පෛරුපාසස්සෝති අතකෝ සුභෝමානවෝත්ථෝදෙය්‍ය පුත්තෝ තස්ස ගහපතිස්ස පටිස්සොත්වා ඒන භගවාතේන උපසංකමේ උපසංකමේत्वा භගවතා සද්ධින් සම්මෝදී සම්මෝදනීයං කතං සාරාණීයං වේති සාරෙත්වා ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසින්නෝ කෝ සුභෝ මානවෝ පුත්තෝ දෙය්‍ය පුත්තෝ භගවන්තං ඒතදවෝච බ්‍රාහ්මනා භෝගෝතම ඒවමාහංසෝ ගහට්ටෝ ආරාධකෝ හෝති ඥායන් ධම්මං කුසලං නපබ්බජිතෝ ආරාධකෝ හෝති ඥායන් ධම්මං කුසලන්ති ඉද භවං ගෝතමෝ කිමාහාසී විභජ්ජවාදෝ කෝ අහමෙත්ත මානව නාහමෙත්ත ඒකංශවාදෝ ගේස්ස වාහං මානව පබ්බජිතස්ස වා මිච්ඡා පටිපත්තෙන් නවන්නේ මේ ගේවාහි මානව පබ්බජිතෝ වා මිච්ඡා පටිපන්නෝ මිච්ඡා පටිපන්නාදී කරන හේතෝ න ආරාධකෝ හෝති ඥායන් ධම්මං කුසලං ජේසචාහං මානව පම්බජිතස්සවා සම්මා පටිපත්තිං වන්නේ මේ ජීවාහි මානව පබ්බජිතෝ වා සම්මා පටිපන්නෝ සම්මා පටිපන්නාදී කරණ හේතුන් ආරාධකෝ හෝති ඥායන් ධම්මං කුසලන්ති බ්‍රාහ්මනා භෝගෝතම ඒවමාහංසෝ මහට මෙදං මහා කෙච්ඡං මහාධිකරණං මහා සමාරම්භං ගරාවාස කම්මඨානං මහඵලං හෝති අප්පට්ඨ මෙදං අප්පකිච්ඡං අප්පාධිකරණං අප්පසමාරම්භං පබ්බජ්ජා කම්මඨානං අප්පඵලං හෝති තී ඉද භවං ගෝතමෝ කිමාහාති එත්තාපිකෝ අහං මානව විභජ්‍යවාදෝ නාමෙත්ත ඒකංසවාදෝ අත්තිමානව කම්මඨානං මහට්ඨං මහා කිච්ඡං මහාධිකරණං මහා සමාරම්භං විපජ්ජමානං අප්ප ඵලං හෝති අත්තිමානව කම්මට්ඨානං මහට්ඨං මහා කිච්ඡං මහා දිකරණං මහා සමාරම්භං සම්පජ්ජමානං මහප්ඵලං හෝති අත්තිමානව කම්මට්ඨානං අප්පට්ඨං අප්පකිච්ඡං අප්පාදේකරණං අප්ප සමාරම්භං විපජ්ජමානං අප්පඵලං හෝති අත්තිමානව කම්මට්ඨානං අප්පට්ඨං අප්පකිච්ඡං අප්පාදිකරණං අප්පසමාරම්භං සම්පජ්ජමානං මහප්ඵලං හෝති පතමංච මානව කම්මට්ඨානං මහට්ඨං මහාකිච්ඡං මහාදිකරණං මහා සමාරම්භං විපජ්ජමානං අප්පඵලං හෝති කසේකෝ මානව කම්මඨානං මහට්ටං මහා කිච්ඡං මහා දේකරණං මහා සමාරම්භං විපජ්ජමානං අප්පඵලං හෝති කතමංච මානව කම්මඨානං මහට්ටං මහා කිච්ඡං මහා දේකරණං මහා සමාරම්භං සම්පජ්ජමානං මහප්ඵලං හෝති කසේව කෝ මානව කම්මට්ඨානං මහට්ඨං මහාකෙච්ඡං මහාදීකරණං මහා සමාරම්භං සම්පජ්ජමානං මහප්ඵලං හෝති කතමංචමානව කම්මට්ඨානං අප්පට්ඨං අප්පකෙච්ඡං අප්පාදීකරණං අප්පසමාරම්භං විපජ්ජමානං අප්පඵලං හෝති වාණිජ්ජාකෝ මානව කම්මට්ඨානං අප්පට්ඨං අප්පකෙච්ඡං අපාදේකරණං අප්පසමාරම්භං විපජ්ජමානං අප්පඵලං හෝති කතමංච මානව කම්මට්ඨානං අප්පට්ඨං අප්පකෙච්ඡං අපාදේකරණං අප්පසමාරම්භං සම්පජ්ජමානං මහප්ඵලං හෝති වනිජ්ජායේව කෝමානව කම්මට්ඨානං අප්පට්ඨං අප්පකිච්ඡං අප්පාදේ කරණං අප්පසමාරම්භං සම්පජ්ජමානං මහප්පලං හෝති සේයතාපිමානව කසේ කම්මට්ඨානං මහට්ඨං මහාකිච්ඡං මහාදේ කරණං මහා සමාරම්භං විපජ්ජමානං අප්පඵලං හෝති ඒවමේව කොමානව ධරාවාස කම්මට්ඨානං මහට්ඨං මහා කිච්ඡම් මහා දේකරණං මහා සමාරම්භං විපජ්ජවානං අප්පඵලං හෝති සේයතාවිමානව කසියේව කම්මට්ඨානං මහට්ඨං මහා කිච්ඡම් මහා දේකරණං මහා සමාරම්භං සම්පජ්ජමානං මහප්ඵලං හෝති ඒවමේව කෝ මානව ගරාවාස කම්මට්ඨානං මහට්ඨං මහා කිච්ඡං මහාදේකරණං මහා සමාරම්භං සම්පජ්ජමානං මහඵලං හෝති සේයථාපි මානව වනිජ්ජා කම්මට්ඨානං අප්පට්ඨානං අප්පකිච්ඡං අප්පාදේකරණං අප්පසමාරම්භං විපජ්ජමානං අප්පඵලං හෝති ඒවමේව කෝ මානව පබ්බජ්ජා කම්මඨානං අප්පට්ඨං අප්පකිච්ඡං අප්පාධිකරණං අප්පසමාරම්භං විපජ්ජමානං අප්පඵලං හෝති සේයතාසිමානව වනිජ්ජායේව කම්මට්ඨානං අප්පට්ඨං අප්පකිච්ඡං අප්පාදිකරණං අප්ප සමාරම්භං සම්පජ්ජමානං මහඵලං හෝති ඒවමේව කෝමානව පබ්බජ්ජා කම්මට්ඨානං අප්පට්ඨං අප්පකිච්ඡං අප්පාදේකරණං අප්ප සමාරම්භං සම්පජ්ජමානං මහඵලං හෝති තී බ්‍රාහ්මනා භෝගෝතම පංච ධම්මේ පඤ්ඤාපෙන්තේ පුඤ්ඤස්ස කිරියාය කුසලස්ස ආරාධනායාති යේතේ මානව බ්‍රාහ්මනා පංච ධම්මේ පඤ්ඤාපෙන්තේ පුඤ්ඤස්ස කිරියාය කුසලස්ස ආරාධනාය සචේතේ අගරෝ සාදුතේ පංච ධම්මේ ඉමස්මින් පරිසතෙන් වාසස්සෝති නකෝ මේ භෝගෝතම ගරෝ යත්තස්සෝ බවන්තෝ වානිසෙන්නා බවන්ත රූපාවාති තේනහි මානව වාසස්සෝති සත්‍යං කෝ භෝගෝතම බ්‍රාහ්මනා පඨමන් ධම්මං පඤ්ඤා පෙන්ති පුඤ්ඤස්ස කිරියාය කුසලස්ස ආරාධනාය තපංකෝ භෝගෝතම බ්‍රාහ්මනා ဒ ුතියං ධම්මං පඤ්ඤාසෙන්ති පුඤ්ඤස්ස කිරියාය කුසලස්ස ආරාධනාය බ්‍රහ්මචාරියං කෝ භෝගෝතම බ්‍රාහ්මනා තතියං ධම්මං පඤ්ඤාසෙන්ති පුඤ්ඤස්ස කිරියාය කුසලස්ස ආරාධනාය අජ්ජේසනං කෝ බොහෝ ගෝතම බ්‍රාහ්මනා චතුත්ථං ධම්මං පඤ්ඤාසෙන්ති පුඤ්ඤස්ස කිරියාය කුසලස්ස ආරාධනාය ත්‍යාගං කෝ බොහෝ ගෝතම බ්‍රාහ්මනා පංචමං ධම්මං පඤ්ඤාසෙන්ති පුඤ්ඤස්ස කිරියාය කුසලස්ස ආරාධනාය බ්‍රාහ්මනා භෝගෝතම ඉමේ පංච ධම්මේ පඤ්ඤාපෙන්තේ පුඤ්ඤස්ස කිරියාය කුසලස්ස ආරාධනායාති ඉදමං ගෝතමෝ කිමහාති කිම්පනමානව අත්ථේ කෝචේ බ්‍රාහ්මනානම් ඒක බ්‍රාහ්මනෝපි යෝ ඒවමාහ අහං ඉමේසං පංචන්නං ධම්මානං සයං අභිඤ්ඤා සච්ඡේ කତ୍වා විපාකං පවේදේමි තේ නොහෙදං භෝගෝතම කිම්පනමානව අත්ථි කෝචි බ්‍රාහ්මනානං ඒකාචරියෝපි ඒකාචරිය පාචරියෝපි යාව සත්තමා ආචරිය මහයුගා යෝ ඒවමාහ අහං ඉමේ සම්පංචන්නං ධම්මානං සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා විපාකම් පවේදෙමි තේ නොහිදං භෝ ගෝතම කිම් පනමානව යේතිතේ බ්‍රාහ්මනානං පොබ්බකා ඉසයෝ මන්තානං කත්තාරෝ මන්තානං පවත්තාරෝ යේසමෙදං ඒසරහේ බ්‍රාහ්මනා පෝරාණං මන්තපදං ගේසං පවත්තං සමහෙතං තදනුගායන්තේ තදනුභාසන්තේ භාසිත මනුභාසන්තේ වාචිත මනුවාචෙන්තේ සේයතේදම් අට්ඨකෝ වාමකෝ වාමදේවෝ වෙස්සාමිත්තෝ යමතග්ගේ අංගේරසෝ භාරද්වාජෝ වාසෙට්ඨෝ අස්සපෝ භගෝත් තේපි ඒවමහංසු මයං ඉමේසං පංචන්නං ධම්මානං සයං අභිඤ්ඤා සච්ඡේ කତ୍වා විපාකං පවේදේමාති නොහිදං භෝගෝතම ඉති කිරමානව නත්තේ කෝචේ බ්‍රාහ්මනානම් ඒක බ්‍රාහ්මනෝපි යෝ ඒවමහ අහං ඉමේ සම්පංචන්නං ධම්මානං සයං අභිඤ්ඤා සච්චේකत्वा විපාකං පවේදේමි තේ නත්තේ කෝචේ බ්‍රාහ්මනානං ඒකාචරියෝපි ඒකාචරිය පාචරියෝපි යාව සත්තමෝ ආචාර්ය මහයුගා යෝ ඒවමහ අහං ඉමේ සම්පංචන්නං ධම්මානං සයං අදිඤ්ඤා සච්චේ කତ୍වා විපාසං පවේදේමි තේ යේසිතේ බ්‍රාහ්මනානං පුබ්බකායිසයෝ මන්තානං කත්තාරෝ මන්තානං පවස්සාරෝ යේසමෙදං ඒතරේ බ්‍රාහ්මනා පෝරාණං මන්තපදං ගේතං පවත්තං සමේතං තදනු ගායන්තේ තදනෝ භාසන්තේ භාසිතමනුභාසන්තේ වාචිතමනුවාචෙන්තේ සේයතේ දම් අට්ඨකෝ වාමකෝ වාමදේවෝ වෙස්සාමිත්තෝ යමතග්ගේ අංගේ රසෝ භාරද්වාජෝ වාසෙට්ඨෝ කස්සපෝ භගෝත් තේපි ඒවමහංසෝ මයං ඉමේසං පංචන්නං ධම්මානං සයං අභිඤ්ඤා සච්චිකත්වා විපාකම් පවේදේමාති නොහේතං භෝගෝතම සේයතාපිමානව අන්දවේනේ පරම්පරා සංසද්ධා පුරිමෝපේන පස්සතේ මජ්ජිමෝපේන පස්සතේ පච්චිමෝපේන පස්සතේ ඒවමේව කෝමානව අන්ධවේනෝපමං මඤ්ඤේ බ්‍රාහ්මනානං භාසිතං සම්පජ්ජතේ පුරිමෝපේන පස්සතේ මජ්ජිමෝපේන පස්සතේ පච්චිමෝපේන පස්සතේ තේ එවං වොත්තේ සුභෝමානවෝ තෝදෙය්‍ය පුත්තෝ භගවතා අන්ධවේනෝපමේන බුච්චමානෝ කුපිතෝ අනත්තමනෝ භගවන්තං ඒව කොන්සෙන්තෝ භගවන්තං ඒව වන්දෙන්තෝ භගවන්තං ඒව වදමානෝ සමනෝ ගෝතමෝ පාපිතෝ භවිෂති තේ භගවන්තං ඒ සදවෝච බ්‍රාහ්මනෝ භෝගෝතම පොක්කරසාති ඕපමඤ්ඤෝ සුභගවනිකෝ ඒවමාහ ඒවමේව පනිමේකේ සමන බ්‍රාහ්මනා උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂං පටිජානාන්ති තේසමිදම් භාසිතම් හස්ස කංගේව සම්පජ්ජති නාම කංගේව සම්පජ්ජති ප්‍රේත්ත කංගේව සම්පජ්ජති සුච්ඡ කංගේව සම්පජ්ජති කතං හිනාම මනුස්ස භෝතෝ උත්තර මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂ සංඤස්සති වා දක්ඛේති වා සච්ඡේ වා කරිස්සති නේතණ්ඨානං විජ්ජති තී කිම්පනමානව බ්‍රාහ්මනෝ පොක්ඛරසාතේ ඕපමඤ්ඤෝ සුභගවනිකෝ සබ්බේ සංඝේව සමන බ්‍රාහ්මනානම් චේතසා චේතෝ පරිච්ඡ පජානාති තී සකායති භෝගෝතම පුන්නකාය දාසියා බ්‍රාහ්මනෝ පොක්ඛරසාතේ ඕපමඤ්ඤෝ සුභගවනිකෝ න චේතසා චේතෝ පරිච්ඡ පජානාති කුතෝ පන සබ්බේ සංගේව සමන බ්‍රාහ්මනානම් චේතසා චේතෝ පරිච්ඡ පජානිස්සති තී සේයතාවිමානව ජච්ඡන්தோ පුරිසෝ නපස්සෙය්‍ය කන්න සොක්ඛා නිරෝපානේ නපස්සෙය්‍ය නීලකා නිරෝපානේ නපස්සෙය්‍ය පේතකා නිරෝපානේ නපස්සෙය්‍ය ලෝහිතකා නිරෝපානේ නපස්සෙය්‍ය මංජෙට්ඨ කානිරෝපානේ නපස්සෙය්‍ය සමවිසමං නපස්සෙය්‍ය තාරකාරෝපානේ නපස්සෙය්‍ය චන්දමසුරියේ සෝ එවං වදෙය්‍ය නත්තේ කන්න සොක්ඛානේ රෝපානේ නත්තේ කන්න සොක්ඛානේ රෝපානං දස්සාවේ නත්තේ නීලකානි රෝපානේ නත්තේ නීලකානං රෝපානං දස්සාවේ නත්තේ සේතකානි රෝපානේ නත්තේ සේතකානං රෝපානං දස්සාවේ නත්තේ ලෝහිතකානි රෝපානේ නත්තේ ලෝහිතකානං රෝපානං දස්සාවේ නත්තේ මංජට්ඨේ කානි රෝපානේ නත්තේ මංජට්ඨිකානං රෝපානං දස්සාවේ නත්තේ සමවිසමං නත්තේ සමවිසමස්ස දස්සාවේ නත්තේ තාරක රෝපානේ නත්තේ තාරක රෝපානම් දස්සාවේ නත්තේ චන්දම සූර්යා නත්තේ චන්දම සූර්යානම් දස්සාවේ අහමේ සංනජානාමේ අහමේ සංනපස්සාමේ තස්මානත්තේ තේ සම්මානුකෝ සෝමානව වදමානෝ වදෙයාති නොහෙදං භෝගෝතම අත්තේ කන්න සොක්ඛානි රෝපානේ අත්තේ කන්න සොක්ඛානං රෝපානං දස්සාවේ අත්තේ නේලකාන රෝපානේ අත්තේ නේලකානං රෝපානං දස්සාවේ අත්තේ පේතකානි රෝපානේ අත්තේ පේතකානං රෝපානං දස්සාවේ අත්ථේ ලෝහිත කානි රෝපානේ අත්ථේ ලෝහිත කානං රෝපානං දස්සාවේ අත්ථේ මංජෙට්ඨේ කානි රෝපානේ අත්ථේ මංජෙට්ඨේ කානං රෝපානං දස්සාවේ අත්ථේ සමවිසමං අත්ථේ සමවිසමස්ස දස්සාවේ අත්ථේ තාරක රෝපානේ අත්ථේ තාරක රෝපානං දස්සාවේ අත්ථේ ඡන්දෙම සොරියා අත්ථේ ඡන්දෙම සොරියා ආනන්දස්සාවේ අහමේ සංන ජානාමි අහමේ සංන පස්සාමි තස්මානත්තේ තේ නයිසෝ භෝගෝතම සම්මා වදමානෝ වදෙය්‍යාති ඒවමේව කෝමානව බ්‍රාහ්මනෝ පොක්ඛරසාතේ ඕපමඤ්ඤෝ සුභගවනිකෝ අන්ධෝ අචක්කුකෝ සෝවත උත්තරි මනුස්ස ධම්මා අලවරේ ඥාන දස්සන විශේෂං ඤස්සති වා දක්ඛේති වා සච්චේ වා කරිස්සති තේ නේතණ්ඨානං වෙජ්ජති සංකින් මඤ්ඤසේ මානව යේතේ කෝසලකා බ්‍රාහ්මන මහාශාලා සේයතේ දං සංකේ බ්‍රාහ්මනෝ තාරුක්ඛෝ බ්‍රාහ්මනෝ පොක්ඛරසාතේ බ්‍රාහ්මනෝ ජානුස්සෝනි බ්‍රාහ්මනෝ පිතා වාතේ චෝදෙය්‍යෝ කතමානේ සංසෙය්‍යායං වාතේ සම්මුච්ඡා වාචං භාසෙය්‍යොං යං වා අසම්මුච්ඡාති සම්මුච්ඡා භෝ ගෝතම කතමාතේ සංසෙය්‍යෝ යං වා තේමන්තා වාචං භාසෙය්‍යොං යං වා අමන්තාති මන්තා භෝ ගෝතම කතමාතේ සංසෙය්‍යෝ යං වාතේ පටිසංඛාය වාචං භාසෙය්‍යොන් යං වා අපටිසංඛායාතේ පටිසංඛාය බොහෝ ගෝතම කතමාතේ සංසෙය්‍යෝ යං වාතේ අත්ථ සංහිතං වාචං භාසෙය්‍යොන් යං වා අනත්ථ සංහිතං තේ අත්ථ සංහිතං බොහෝ ගෝතම තංකින් මඤ්ඤසේ මානව යදේවං සම්තේ බ්‍රාහ්මනේන පොක්ඛර සාතිනා ඕපමඤ්ඤේන සුභගවනිකේන සම්මුච්ඡා වාචා භාසිතාං අසම්මුච්ඡා වාතේ අසම්මුච්ඡා භෝගෝතම මන්තා වාචා භාසිතා අමන්තා වාතේ අමන්තා භෝගෝතම පටිසංඛාය වාචා භාසිතා අපටිසංඛාය වාති අපටිසංඛාය භෝගෝතම අත් සංහිතා වාචා භාසිතා අනත්ථ සංහිතා වාති අනත්ථ සංහිතා භෝගෝතම පංචකෝ ඉමේ මානව නීවරණා කතමේ පංච කාමච්ඡන්ද නීවරණං ව්‍යාපාද නීවරණං තේන මෙද්ද නීවරණං උද්ධච්ච කොක්කොච්ච නීවරණං විචිකිච්ඡා නීවරණං ඉමේ කෝමානව පංච නීවරණා ඉමේහි කෝමානව පංචහි නීවරණේහි බ්‍රාහ්මනෝ පොක්ඛරසාති ඕපමඤ්ඤෝ සුභගවනිකෝ ආවුතෝ නියුතෝ ඕවුතෝ පරියෝ නද්ධෝ සෝවත උත්තරි මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂං ඤත්සතිවා දක්ඛේතිවා සච්චේවා කරිස්සතේති නේතං තානං විජ්ජති පංචකෝ ඉමේ මානව කාමගුණා කතමේ පංච චක්කු විඤ්ඤේයා රෝපා ඉඨා කන්තා මනාපා පිය රෝපා කාමෝප සංහිතා රජනීයා සෝත විඤ්ඤයා ශද්ධා පේයාලම් ගහන විඤ්ඤයා ගන්ධා පේයාලම් ජීවා විඤ්ඤයා රසා පේයාලම් කාය විඤ්ඤයා පොට්ඨබ්බා ඉක්ඛා කන්තාමනාපා පියරෝපා කාමෝපසංහිතා රජනීයා ඉමේ කෝමානව පංචකාම ගුණා ඉමේ කෝමානව පංචේ කාම ගුනේ හේ බ්‍රාහ්මනෝ පොක්කර සාතේ ඕපමඤ්ඤෝ සුභගවනිකෝ ගතිතෝ මුච්ඡේතෝ අජ්ජෝ පන්නෝ අනාදීනව දස්සාවේ අනිස්සරණ පඤ්ඤෝ පරිභුඤ්ජති සෝවත උත්තරේ මනුස්ස ධම්මා අලමරිය ඥාන දස්සන විශේෂං ඤස්සති වා දක්ඛේති වා සච්චේ වා කරිස්සති තී නේ සංඛානං විජ්ජති සංකින් මඤ්ඤසේ මානව යං වාක්ඛින කට්ඨෝපාදානං පටිච්ච අග්ගින් ජාලේය යං වා නිස්සට්ඨතින කට්ඨෝපාදානං අග්ගින් ජාලේය කතමෝනුක්ඛාස්ස අග්ගේ අච්චිමාච වන්නිමාච පබස්සරෝ ඡාති සචේතම් භෝගෝතම ඥානං නිස්සට්ඨතින කට්ඨෝපාදානං අග්ගෙන් ජාලේතුම් ස්වාස්සාග්ගේ අච්චමාච වන්නිමාච පබස්සරෝ ചാති අට්ඨානං කෝයේ සංමානව අනවකාශෝයන් නිස්සට්ඨතින කට්ඨෝපාදානං අග්ගෙන් ජාලේය අඤ්ඤත්‍ර ඉද්ධිමතා සේයතාතිමානව තින කට්ටෝපාදානම් පටිච්ච අග්ගේ ජලතේ තතෝපමාහම් මානව ඉමම් තේසින් වදාමි යායන් තේතේ පංචකාම ගුණේ පටිච්ච සේයතාපිමානව නිස්සට්ඨ තින කට්ටෝපාදානම් පටිච්ච අග්ගේ ජලතේ අතෝපමාහම් මානව ඉමං තේතින් වදාමි යායම් තේතේ අඤ්ඤත්‍රේව කාමේහි අඤ්ඤත්‍ර අකුසලේහි ධම්මේහි කතමාච මානව තේතේ අඤ්ඤත්‍රේව කාමේහි අඤ්ඤත්‍ර අකුසලේහි ධම්මේහි ඉදමානව දෙක්ඛෝ විවිච්ඡේව කාමේහි පේයාලං පඨමං ඥානං උපසම්පජ්ජ විහෙරති අයම්පි කෝමානව පීති අඤ්ඤත්‍රේව කාමේහි අඤ්ඤත්‍ර අකුසලේහි ධම්මේහි පුනච පරම්මානව වික්ඛෝ විතක්ක ਵਿਚාරාණං වෝපසමා තේයාලම් ဒ ුතියං ඥානං උපසම්පජ්ජ විහෙරති අයම්පි කෝමානව පීතේ අඤ්ඤත්‍රේව කාමේහි අඤ්ඤත්‍ර අකුසලේහි ධම්මේහි යේසේ මානව බ්‍රාහ්මනා පංච ධම්මේ පඤ්ඤාපෙන්තේ පුඤ්ඤස්ස කිරියාය කුසලස්ස ආරාධනාය කමෙස්ස බ්‍රාහ්මනා ධම්මං මහඵලතරං පඤ්ඤාපෙන්තේ පුඤ්ඤස්ස කිරියාය කුසලස්ස ආරාධනායාති යේමේ භෝගෝතම බ්‍රාහ්මනා පංච ධම්මේ පඤ්ඤාපෙන්තේ පුඤ්ඤස්ස කිරියාය කුසලස්ස ආරාධනාය ඡාගමෙත්ත බ්‍රාහ්මනා ධම්මං මහඵලතරං පඤ්ඤාපෙන්තේ පුඤ්ඤස්ස කිරියාය කුසලස්ස ආරාධනායාති තංකින් මඤ්ඤසේ මානව ඉදඤ්ඤතරස්ස බ්‍රාහ්මනස්ස මහායඤ්ඤෝ පච්චපට්ඨිතෝ අස්ස අත ද්වේ බ්‍රාහ්මනා ආගච්ඡේයොම් ඉත්තන්නාමස්ස බ්‍රාහ්මනස්ස මහායඤ්ඤං අනුභවෙස්සාමාතේ తత్రే కస్స బ్రాహ్మణస్ස ఏవమస్ස අහෝවත අහමේව ලබෙයම් බත්තග්ගේ අග්ගාසනං අග්ගෝදකං අග්ග පින්ඩම් නාඤ්ඤෝ බ්‍රාහ්මනෝ ලබෙය්‍ය බත්තග්ගේ අග්ගාසනං අග්ගෝදකං අග්ග පින්ඩන්ති තරණං කෝ පනේතං මානව විජ්ජති යං අඤ්ඤෝ බ්‍රාහ්මනෝ ලදෙය්‍ය බත්තග්ගේ අග්ගාසනං අග්ගෝදකං අග්ගපිණ්ඩම් නසෝ බ්‍රාහ්මනෝ ලදෙය්‍ය බත්තග්ගේ අග්ගාසනං අග්ගෝදකං අග්ගපිණ්ඩම් අඤ්ඤෝ බ්‍රාහ්මනෝ ලබතේ බත්තග්ගේ අග්ගාසනං අග්ගෝදකං අග්ගපිණ්ඩම් නාහං ලබාමේ බත්තග්ගේ අග්ගාසනං අග්ගෝදකං අග්ගපිණ්ඩන්ති ඉතිස්සෝ කුපිතෝ හෝති අනත්ත මනෝ ඉමස්ස පනමානව බ්‍රාහ්මනා කිං විපාකම් පඤ්ඤා පෙන්තේති නකොත් භෝගෝතම බ්‍රාහ්මනා එවං දානන්දෙන්ති ඉමිනා පරෝ කුපිතෝ හෝතු අනත්ත මනෝති අත ක්වෙත්ත බ්‍රාහ්මනා අනුකම්පා ජාතිකං ඒව දානං දෙන්තේ එවං සන්තේ කොමානව බ්‍රාහ්මනානම් ඉදං චට්ඨං පුඤ්ඤ කිරියාවත්තෝ හෝති යදිදං අනුකම්පා ජාතිකන්තේ එවං සන්තේ භෝගෝසම බ්‍රාහ්මනානං ඉදං චට්ඨං පුඤ්ඤ කිරියාවත්තෝ හෝති යදිදං අනුකම්පා ජාතිකන්තේ යේතේ මානව බ්‍රාහ්මනා පංච ධම්මේ පඤ්ඤාපෙන්තේ පුඤ්ඤස්ස කිරියාය කුසලස්ස ආරාධනාය ඉමේ ත්වම් පංච ධම්මේ කත්ත බහොම් සමනුපස්සසේ ගහට්ඨේසුවා පබ්බජිතේසුවාතේ ये मे भोगोतम ब्राह्मणा पञ्चधम्मे पञ्ज्ञापयन्ते पुण्यस्य किर्याय कुशलस्य आराधनाय इमाहं पञ्चधम्मे पब्बजितेषु बहुलं समनुपस्सामि अप्पङ्गहट्टेषु ගහට්ටෝ හි භෝගෝතම මහට්ටෝ මහාකිච්චෝ මහාධිකරණෝ මහා සමාරම්භෝ न सदसं समितं सत्यवादी होति पब्बजितो कोपन भो गोतम අපට්ඨෝ අප්පකිච්ඡෝ අප්පාදේකරණෝ අප්පසමාරම්භෝ සතතං සමිතං සත්‍යවාදී හෝති ගහට්ඨෝ හි භෝගෝතම මහට්ඨෝ මහාකිච්ඡෝ මහාදේකරණෝ මහා සමාරම්භෝ න සතතං සමිතං තපස්සේ හෝති බ්‍රහ්මචාරී හෝති සජ්ජාය බහුලෝ හෝති ඡාග බහුලෝ හෝති පබ්බජිතෝ කෝපන භෝගෝතම අප්පට්ඨෝ අප්පකිච්ඡෝ අප්පාදේකරණෝ අප්පසමාරම්භෝ සතතං සමිතං තපස්සේ හෝති තේයාලම් බ්‍රහ්මචාරී හෝති තේයාලම් සජ්ජාය බහුලෝ හෝති තේයාලං සාග බහුලෝ හෝති යේ මේ භෝගෝතම බ්‍රාහ්මනා පංච ධම්මේ පඤ්ඤාසෙන්ති පුඤ්ඤස්ස කිරියාය කුසලස්ස ආරාධනාය ඉමාහං පංච ධම්මේ පබ්බජිතේසෝ බහුලං සමනුපස්සාමි අප්පං ගහට්ඨේසෝති ये ते मानव ब्राह्मणा पञ्चधम्मे पञ्ज्ञापेन्ते पुण्यस्य किर्याय कुशलस्य आराधनाय चित्तस्साहम् एते परिक्हारे वदामि यदिदम् चित्तम् अवेरम् अव्यापज्यन्तस्य भावनाय इद मानव दिक्को सत्यवादी होति සෝ සත්‍යවාදීම් හේතේ ලබති අත්ථ වේදං ලබති ධම්ම වේදං ලබති ධම්මෝපසංහිතං පාමුජ්ජං යන්තං කුසලෝපසංහිතං පාමුජ්ජං චිත්තස්සාහං ඒතං පරික්ඛාරං වදාමි යදිදං චිත්තං අවේරං අභ්‍යාපජ්ජං තස්ස භාවනාය ඉදමානව බික්ඛෝ තපස්සී හෝති පේයාලම් බ්‍රහ්මචාරී හෝති පේයාලම් සජ්ජාය බහුලෝ හෝති පේයාලම් ඡාග බහුලෝ හෝති සෝඡාග බහුලෝම් හේති ලබති අත්ථ වේදං ලබති ධම්ම වේදං ලබති ධම්මෝපසංහිතං පාමුජ්ජං යන්තං කුසලෝපසංහිතං පාමුජ්ජං චිත්තස්සහං හේතං පරික්ඛාරං වදාමි යලිදං චෙත්තං අවේරං අභ්‍යාපජ්ජං තස්ස භාවනාය යේතේ මානව බ්‍රාහ්මනා පංච ධම්මේ පඤ්ඤාපෙන්තේ පුඤ්ඤස්ස කිරියාය කුසලස්ස ආරාධනාය චිත්තසහම් නේතේ පරික්ඛාරේ වදාමි යදිදං චෙත්තං අවේරං අභ්‍යාපජ්ජං තස්ස භාවනායාති එවං වුත්තේ සුභෝ මානවෝ තෝදෙය්‍ය පුත්තෝ භගවන්තං ඒ සදවෝච සුතං මේ සං බොහෝ ගෝතම සමනෝ ගෝතමෝ බ්‍රාහ්මනානං සහව්‍යතාය මග්ගං ජානාති තේ සංකින් මඤ්ඤසේ මානව ආසන්නේ ඊතෝ නලකාර ගාමෝ නයිතෝ දෝරේ නලකාර ගාමෝ තේ එවං බොහෝ ආසන්නේ ඊතෝ නලකාරගාමෝ නයිතෝ දෝරේ නලකාරගාමෝති සංකින් මඤ්ඤසේ මානව ඉදස්ස පුරිසෝ නලකාරගාමේ ජාතවද්ධෝ තමේනං නලකාරගාමතෝ තාවදේව අවසටං නලකාරගාමස්ස මග්ගං පුච්චේයොම් සියානුකෝ මානව තස්ස පුරිසස්ස නලකාර ගාමේ ජාතිවද්දස්ස නලකාර ගාමස්ස මග්ගං පොට්ටස්ස දන්දාය තත්තං වා විත්ථාය තත්තං වාති නොහිදං භෝගෝතම සංකිස්ස හේතුම් අසෝහි බොහෝ ගෝතම පුරිසෝ නලකාරගාමේ ජාතිවද්දෝ තස්ස සම්බානේව නලකාරගාමස්ස මග්ගානී සුවිදිතානීති සියානකෝ මානව තස්ස පුරිසස්ස නලකාරගාමේ ජාතිවද්දස්ස නලකාරගාමස්ස සියානුකෝමානව තස්ස පුරිසස්ස නලකාරගාමේ ජාතිවද්ධස්ස නලකාරගාමස්ස මග්ගං පොට්ටස්ස දන්දහාය තත්තං වා විත්තාය තත්තං වා නත්වේව තථාගතස්ස බ්‍රහ්මලෝකං වා බ්‍රහ්මලෝකගාමිනින් වා පටිපදම් පුට්ඨස්ස දන්දායි තත්තං වා විත්ථායි තත්තං වා බ්‍රහ්මානං චාහං මානව පජානාමි බ්‍රහ්මලෝකං ච බ්‍රහ්මලෝක ගාමිනිං ච පටිපදං යථා පටිපන්නෝ ච බ්‍රහ්මා බ්‍රහ්මලෝකං උපපන්නෝ තංච පජානාමි තී සුතං මේතං බොහෝ ගෝතම සමනෝ ගෝතමෝ බ්‍රහ්මානං සහව්‍යතාය මග්ගන් දේශේති තී සාදු මේ භවං ගෝතමෝ බ්‍රහ්මාණං සහව්‍යතාය මග්ගං දේසේතෝති තේන හිමානව සුනාහි සාදුකං මනසිකරෝ හේ වාසිස්සාමීති එවං බෝති කෝ සුභෝ මානවෝ තෝදෙය්‍ය පුත්තෝ භගවතෝ පච්චස්සෝසි භගවා ඒතදවෝච කතමෝච මානව බ්‍රහ්මාණං සහව්‍යථාය මග්ගෝ ඉද මානව දික්ඛෝ මෙත්තාසගතේන චේතසා ඒකන්දි සම්පරිත්වා විහෙරති තථා ဒ ොතියං තථා තතියං තථා චතුත්ථිම් ඉතේ උද්දමදෝ තිරියං සම්බදේ සම්බත්තතාය සම්භාවන්තං ලෝකං මෙත්තාසගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමානේන අවේරේන අභ්‍යාපජ්ජේන පරිත්වා විහෙරති එවං භාවිතාය කෝමානව මෙත්තාය චේතෝ විමුක්තියා යං පමානකතං කම්මං නතං තත්‍රාව සිස්සති නතං තත්‍රාව තිට්ඨති සේයතාභිමානව බලවා සංකදමෝ අප්පකසිරේනේව චතුද්දසා විඤ්ඤාපේය ඒවමේව කෝ මානව එවං භාවිතාය මෙත්තාය චේතෝ විමුක්තියා යං පමානකතං කම්මං නතං සත්‍රාව සිස්සති නතං සත්‍රාව තිට්ඨති අයම්පි කෝ මානව බ්‍රහ්මාණං සහව්‍යතාය මග්ගෝ පුනච කරං මානව බික්ඛෝ කරුණාසහගතේන චේතසා පේයාලම් මුදිතා සාගතේන චේතසා තේයාලං උපේක්ඛා සාගතේන චේතසා ඒකන්දි සම්පරිත්වා විහෙරති තථා ဒ ොතියං තථා තතියං තථා චතුත්ථිම් ඉති උද්ධමදෝ තිරියං සබ්බදී සබ්බත්තතාය සබ්බාවන්තං ලෝකං උපේක්ඛා සාගතේන චේතසා විපුලේන මහග්ගතේන අප්පමානේන අවේරේන අභ්‍යාපජ්ජේන පරිත්වා විහෙරති එවං භාවිතාය කෝමානව උපේක්ඛාය චේතෝ විමුක්තියා යං පමානක සංකම්මං නතං తත්‍රාව සිස්සති නතං తත්‍රාව තිට්ඨති සේයතාපිමානව බලවා සංකහ ධමෝ අප්පකසිරේනේව චතුද්දිසා විඤ්ඤාකේය ඒවමේව කෝමානව එවං භාවිතාය උපේක්ඛාය චේතෝ විමුක්තියා යං පමානකතං කම්මං නතං තත්‍රාව සිස්සති නතං තත්‍රාව තිඨති අයම්පිකෝ මානව බ්‍රහ්මාණං සහව්‍යතාය මග්ගෝති එවං බුත්තේ සුභෝ මානවෝ තෝදෙය්‍ය පුත්තෝ භගවන්තං ඒතදවෝච අබෙක්ඛන්තං භෝගෝතම අබෙක්ඛන්තං භෝගෝතම ශ්‍රේයතාපි භෝගෝතම නික්කොඤ්ජතං වා උක්කොඤ්ජය පටිච්ඡන්නං වා විවරෙය්‍ය මෝල්හස්සවා මග්ගං ආශික්ඛේය අන්ධකාරේ වාතේලපජ්ජෝ සංධාරේය චක්ඛුමන්තෝ රූපානි දක්ඛින්ති තී ඒවමේවං බොහෝතා ගෝතමේන අනේක පරියායේන ධම්මෝ පකාශිතෝ ඒසාහං භවන්තං ගෝතමං සරණං ගච්ඡාමි ධම්මං ච භික්ඛු සංඝං ච උපාසකං මං භවං ගෝතමෝ ධාරේතු අජ්ජ සග්ගේ පානුපේතං සරණං ගතං හන්දච දානිමයං බොහෝ ගෝතම ගච්ඡාම බහුකේච්ඡාමයං බහුකරණීයාති යස්ස දානි ත්වං මානව කාලං මඤ්ඤසේතේ අතකෝ සුභෝ මානවෝ ඡෝදෙය්‍ය පුත්තෝ භගවතෝ භාසිතං අබිනන්දිත්වා අනුමෝදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිනං කତ୍වා පක්ඛාමි හේනකෝ පන සමයේන ජානුස්සෝ නිබ්‍රාක්මනෝ සබ්බසේතේන වලබිරතේන සාවත්තියානියාති දිවා දිවස්ස අද්දසාකෝ ජානුස්සෝ නිබ්‍රාක්මනෝ සුභං මානවං තෝදෙය්‍ය පුත්තං ඒතදවෝච හන්දකුතෝනු භවං භාරද්වාජෝ ආගච්ඡති දිවා දිවස්සාති ඉතෝ හිකෝ බෝ අහං ආගච්ඡාමි සමනස්ස ගෝතමස්ස සම්තිකාතේ තංකින් මඤ්ඤසේ භවං භාරද්වාජෝ සමනස්ස ගෝතමස්ස පඤ්ඤාවේයත්‍යං පණ්ඩිතෝ මඤ්ඤේති කෝචාහං භෝ කෝච සමනස්ස ගෝතමස්ස පඤ්ඤාවේයත්‍යං ඥානිස්සාමි සෝපි නෝනස්ස තාදිසෝව යෝ සමනස්ස ගෝතමස්ස පඤ්ඤාවේයත්‍යං ඥානෙයාති උලාරාය කලබවං භාරද්වාජෝ සමනං ගෝතමං පසංසාය පසංසතේ තේ කෝචාහං භෝ කෝච සමනං ගෝතමං පසංසෙස්සාමේ පසත්ත පසත්තෝච සෝභවං ගෝතමෝ සෙට්ඨෝ දේව මනුස්සානම් ये චිමේ බොහෝ බ්‍රාහ්මන පංච ධම්මේ පඤ්ඤාසෙන්සේ පුඤ්ඤස්ස කිරියාය කුසලස්ස ආරාධනාය චිත්තස්සතේ සමනෝ ගෝතමෝ පරික්ඛාරේ වදේති යදිදං චිත්තං අවේරං අභ්‍යාපජ්ජං තස්ස භාවනායාති එවං වොත්තේ ජානුස්සෝ නිබ්‍රාහ්මනෝ සබ්බසේතා බලධීරතා ඕරෝ හිත්වා ඒකං සං උත්තරා සංගං කරෙත්වා යේන භගවා තේනං ජලින් පනාමෙත්වා උදානං උදානේසී ලාභාරඤ්ඤෝ පසේන දිස්ස කෝසලස්ස සුලද්ධ ලාභාරඤ්ඤෝ පසේන දිස්ස කෝසලස්ස යස්ස විජිතේ තථාගතෝ විහෙරති අරහං සම්මා සම්බුද්ධෝති සුභ සොත්තං නවමං